පක්ෂයේ හිටියේ අපි පක්ෂ ගණනාවක් හැටියට ඒ පක්ෂ ගණනාව හැටියට ආණ්ඩු පක්ෂය තුලත් පක්ෂ නායකයින් පිළිගත්තා ඒ අනුව තමයි කාලය වෙන් කළේ. ආණ්ඩුවත් විපක්ෂය විතරක් නෙමෙයි. ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි මම එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවවත් මමත් පක්ෂයක් විදිහට ලියාපදිංචි කරොත් මටත් ඉස්සර ආසනයක් ගන්න පුළුවන්ද? අග්‍රාමාත්‍යතුමා පිළි අරගෙන තියෙනවා දේශපාලන පක්ෂ සියල්ලම මේ පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ හැටියට. Are you going to deny that? I I challenge you. මෙන්න අගමැතිතුමාගේ ලියුම. ගරු රාව් මැතිතුමා දැන් ගියවර මටත් ඒක සිදු වුණා ගිය පාර්ලිමේන්තුවේ. මාත් එක්සත් ජාතික පක්ෂයේ කොටස්කාර පක්ෂයක් හැටියට තරඟ කරා කියමින් මටත් මේ වගේ අයිතිවාසිකම් අහිමි වුණා. එතකොට මෙතුමා තමයි ප්‍රධාන සංවිධායක හැටියට ඒක මට අහිමි කළා.